ඊළඟට අපේ සුනිල් කුමාර මහත්මයා අවසරයි සන්නාස පෙරවන් සර්මයි සන්නාස මට සාමාන්‍යයෙන් පෞද්ගලික දෘෂ්ටියෙන් කල්පනා කරනකොට හිතෙන පොඩි කරුණු දෙකක් තමයි වහන්සේගෙන් මේ පැහැදිලි කරගන්න අවශ්‍ය වෙන්නේ සන්නාස මේ අපි ආර්ය අෂ්ටාංග මාර්ගය වඩනකොට සාමාන්‍යයෙන් මේ ධර්ම මාර්ගයට ඉන්න පුද්ගලයෙක් හුඟක් වෙලාවට මේ සම්මා වාචා සම්මා කම්මත සම්මා ආජීව කියන මේ සීලේ පිළිපිටලා ඉන්නේ. ඒකට මට හිතෙනවා මේ අපිට ඇත්තටම මේ තව වඩන්න දෙන්නේ මෙතන මේ චෛසික ධර්ම පහක් නේද මේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වායාම සම්මා සති සම්මා සමාධි පහ නේද ඉතුරු වෙලා තියෙන්නේ කියන එක එක අදහසක් තියෙනවා ගන්නවාස. ඔව් ඔබතුමා සිහිපත් කළ පළවෙනි කාරණේ හරියි. ඒ කියන්නේ අපේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන මේ මේ මාර්ගාංග තුන තමයි අපි ප්‍රධාන වශයෙන් සීලේදී පුහුණු කරන්නේ. එතකොට එදා දවස තුල අපි පුළුවන් තරම් ඒ ඒ කටයුතු මනවින් සිද්ධ කරන්න. ඒ කියන්නේ වචනයෙන් සිද්ධ වෙන වැරදි වළක්වා ගන්නට ඊළඟට වචන මේ කයින් සිද්ධ වෙන වැරදි වළක්වා ගන්නට ආජීවය සම්බන්ධ සිද්ධ වෙන අඩුපාඩු වළක්වා ගන්නට නම් අපිට සිහියෙන් ඉන්නට වෙනවා. අන්න එතකොට ඒ සීලය සම්බන්ධ සතිය වැඩෙනවා. ඊළඟට ඒ සඳහා අපිට වැරදි වචන වලින් වළකින්නට යහපත් වචන කතා කරන්නට අවශ්‍ය කායික මානසික උත්සාහයක් තියෙන්න ඕන වැරදි වචනයක් කියවෙන්න යනකොට නුසුදුසු ක්‍රියාවක් කෙරෙන්න යනකොට ඒක වළක්වා ගන්නට අවශ්‍ය වීරියක් තියෙනවා. එතකොට එදා දවස තුල ඉබඳු උත්සාහයක යෙදෙන තාක්කල් නෝපන්න කුසල් නූපදින්නට උපන්න කුසල් ප්‍රහාණය කරන්න නෝපන් කුසල් උපදවන්න උපන් කුසල් වැඩි දියුණු කරන්නට අවශ්‍ය යම් ප්‍රමාණයක වීරියක් අපි තුල එදා දවසේ වර්ධනය වෙනවා යම් ප්‍රමාණයක එතකොට අපි ඒ ගැන අවධානයෙන් උත්සාහයෙන් වැඩුවොත් ඒ වීරය අපිට දිනු කර ගන්නට පුළුවන්. ඊළඟට සම්මා වායාම සම්මා සති ඊළඟට සම්මා සමාධි අපිට අර අරමුණ කෙරෙහි ඒ කියන්නේ ධර්ම දේශනාවක් ශ්‍රවණය කරනකොට භාවනාවක් කරනකොට අපිට පුළුවන් තේ අරමුණෙහි මනවින් සිත පිහිටුවලා පවත්වා ගන්නට තෙරුවන් වන්දනා කරනකොට වෙනදට වඩා මට පුළුවන් ද සිහියේ ඒකාග්‍රතාවය පවත්වා ගන්න. අන්න ඒ විදිහට උත්සාහ කළොත් අපට ඒකාග්‍රතාවය දියුණු කරගන්න පුළුවන්. ඒ වගේම මේ සමස්ත ක්‍රියාවලිය අපි විමුක්තිය සඳහා පුහුණු කරන්නේ කෙලස් නැසීම සඳහායි මේ ප්‍රයත්නය දරන්නේ. ඒ සඳහා මෙතන මේ සත්පුද්ගල ස්වභාවයෙන් තොර වූ මේ නාම රූප ධර්මයන් දැකගනිමින් මේවා පුහුණු කරන්නට ඕන කියන විදිහට අර අපි මුලින් කිව්වා වගේ උදය වය දකින ඇතිවීම ඇතිවීම බිඳීම් දෙක දකිමින් විනිවිද දක්නා වූ අනිත්‍ය දුක්ඛ අනාත්මාදී ත්‍රිලක්ෂණ ධර්ම දකින්නට උත්සාහ කරමින් අපි එදා දවසේ කටයුතු විදර්ශනා ප්‍රඥා මුල් කරගෙන කරන්න උත්සාහ කරනකොට සම්මා දිට්ඨිය යම් ප්‍රමාණයකට දියුණු වෙනවා. ඉතින් ඒ වගේ ඊළඟට කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසාව විතරක වලින් තොරව නෙක්ඛම්ම අව්‍යාපාද අවිහිංසා විතර්කයන් තුල මනස පවත්වන්න අපිට වෑයම් කරන්න වෙනවා අපේ අර අනුධම්ම ස්වාමීන් වහන්සේ සිහිපත් කළා වගේ අපි වස්තුකාමයන්ගෙන් වෙන් වෙලා හිටියා වුණාට සිල් සමාදන් වෙච්ච දවසේ අපිට විවිධ කාම විතර්කයන් මතුවෙනවා. ගෙදර තියෙන ಜಾති, දරුවෝ, අඹෝ, සැමියා ඒගොල්ලෝ සිහිපත් වෙනවා. එතකොට කාම අරමුණු කෙරෙහි අපේ අවධානය යන්නට පුළුවන් සිල්ගත්තු දවසේ එතකොට මේ කාම අරමුණු කෙරෙහි නැවත නැවත විතර්ක කරන ගතියෙන් සිත නිදහස් කරගන්නට අපිට යම් ප්‍රයත්නයක් දරන්නට සිද්ධ වෙනවා. ඉතින් ව්‍යාපාද විහිංසා විතර්ක ඇති වෙන්නත් පුළුවන් නැවෙන්නත් පුළුවන්. නමුත් ප්‍රධාන වශයෙන් කාම විතර්ක ඇති වෙනවා. එතකොට එතනින් සිත හොදවලා නෛෂ්ක්‍රම විතර්කයන් තුල පවත්වා ගන්න වෙහෙසෙන්නට සිද්ධ වෙනවා. එතනදිත් අපිට සිහිය, වීරිය, ප්‍රඥාව මේ ගුණාංග වැඩෙනවා. මේ විදිහට අපිට මෙතනදී තව මාර්ගාංග පහයිනේ වඩන්න තියෙන්නේ. ඒ පහත් මම අද දවසේ දිනු කරගන්න ඕන කියන මේ සිහි කල්පනාව අවදි වුණොත් ඒතනත්තාගේ සීලය අන් අයගේ සීලයට වඩා වඩා උසස් වූ ගුණයන්ගෙන් යුක්ත වූ සීල ප්‍රතිපදාවක් බවට පත් වෙනවා. ඉතින් ඇත්තටම දැන් ඔබතුමා ඔය කිව්ව කාරණය ගොඩාක් වටින්නේ අපි අර එකයි කිව්වේ මේ බෝධිපාක්ෂික ධර්ම වඩන වැඩපිළිවෙලක් සකස් කරන්න ඕන කියලා අපි කිව්වෙත් ඔන්න ඔය වගේ අදහසකින්. කියන්නේ අද දවසේ මම මෙන්න මේ ගුණය වඩනවා කියලා අපිට හිතට ගත්තොත් ඒ ගැන අදිෂ්ඨානයක් ඇති කරගත්තොත් ඒ ගැන උනන්දුවක් තියාගත්තොත් අපි අර පෙර දිනක කිව්ව ගරුක භාවය කියලා. කියන්නේ ඒ ගැනම හිතනවා, ඒ ගැනම කල්පනා කරනවා, ඒ ගැනම වීර්ය කරනවා, ඒ ගැනම කැමැත්ත ඇති කරගන්නවා, ඒ ගැනම විමසනවා. එතකොට එදා දවසම අපි යොදවනවා ඒ සඳහා. එහෙම වුණොත් තමයි මේ ධර්ම වැඩෙන්නට පටන් ගන්න. එහෙම නැතුව අද මං සිල් ගත්තනේ කියලා ඉතින් දැන් මං ගෙදර නෙමෙයි පන්සලේ ඉන්නේ. අද සිල් සමාදන් වෙලා ඉන්නේ. සුදුරෙද්ද ඇඳගෙන සුදුරෙද්ද පෙරවගෙන අර සිල්පද ටික කියලා කාලසටහනට අනුව වැඩ කළාම දැන් මගේ සීල සම්පූර්ණයි වගේ තමයි ගොඩක් දෙනා හිතාගෙන ඉන්නේ. එතන තියෙන්නේ හුදු ශික්ෂණයක් විතරයි. ඒක හැබැයි සංවරයක් බවට පත් වෙන්න ওই විදිහෙන් ගුණාංග වැඩෙනවා. ඒ නිසා සිල්ගත්තු දවසට අපි දැන් මේ මාර්ගාංග ධර්ම තුනක් අපි පුහුණු කරනවා මෙතනදී ඉතිරි පහත් අපිට මෙතනදී පුහුණු කරන්න පුළුවන් නේද කියන අදහස මතු කරගන්න පුළුවන් නම් සැබවින්ම එතනත්තට ඉතා සාර්ථක දිනයක් ගත කරන්න පුළුවන් ආරෂ්ඨාංග මාර්ගය ප්‍රගුණ කරන්න ඒ සීල ප්‍රතිපදාව පාදක කරගන්න. ඒක ඊටාම හොඳ අදහසක්.